එහෙයි ස්වාමීන් වහන්සේ. ඊගාවර අනිතව ප්‍රශ්නෙන් අර මහත්මියගේ කියන තමන් දැන් ඡන්ද චිත්ත විරිය කියන තුන් තැනේදීම යම් තරමක ලෝභ චෛතසිකේ තියෙනවා නේද ස්වාමීන් වහන්සේ. දැන් නිවනට බරව ඡන්ද චිත්ත විරිය වීම ඒ තුන වඩනකොට ඒ කියන්නේ ලෝභ චෛතසිකය යම් තරමක නෑ ක්‍රියාත්මක වෙනවා කොහොමද කොහොමද දැන් අපි ඔබතුමේ පහුගිය වැඩසටහන් ටිකට මම හිතන්නේ සම්බන්ධ වුණාද දන්නේ නැහැ අපි ප්‍රකීර්ණක චෛතසික ගැන කතා කරනකොට අපි කතා කළානේ ඡන්දය. ඡන්දය ප්‍රකීර්ණක ප්‍රකීර්ණක චෛතසික කියන්නේ ඒක කුසලයේත් දෙන්න පුළුවන් අකුසලයේත් දෙන්න. අකුසලයේ යෙදුනොත් ඒක කාමච්ඡන්දය. එහෙම නැත්නම් අකුසල ඡන්දය. ඒ එතන අකුසල එතන අකුසල මූලික. එතන ලෝභය තියෙනවා. හැබැයි කුසලය ලෝභයෙන් තොරව ප්‍රඥා මූලිකව ඇති වෙන්න පුළුවන් ඡන්දය. ඒක ඥාන සහභාගී වෙනවා. ඔන්න හරි. එතකොට දැන් ඒක මට පැහැදිලිව තේරුණා ස්වාමීනි. ඒ නිසා ඡන්දය තියෙන හැමතැනකම ලෝභ මූලිකයි කියලා ගන්න බෑ. ඡන්දය කුසලයේත් තියෙනවා අකුසලයේත් තියෙනවා. එතකොට දැන් අර මහත්මිය ඇහුවානේ නිවනට තියෙන කැමැත්ත ලෝභයක්ද කියලා අහපු නිසා තමයි මම ඒක මට ප්‍රශ්නාර්ථ වුනේ ස්වාමීනි. තියෙන කැමැත්ත කියලා කියන්නේ ඡන්දය තමයි. හැබැයි ඒ ඡන්දය ලෝභ මූලික තමයි බහුලව පෘථග්ජන සත්වයාගේ මනසේ හටගන්නේ. හැබැයි ඒකෙන් අදහස් ගන්න ඡන්දය හැම විටම ලෝභ මූලිකයි කියන එක නෙමෙයි. ඒක පෘථග්ජනයාට ලෝභ මූලිකව ඇති වෙන්න පුළුවන්. ආර්යයන් වහන්සේට ඒක ලෝභයෙන් තොරව ඇති වෙන්න පුළුවන්. පෘථග්ජනයාටත් ඒක දැන් අපි හිතමුකෝ දැන් පළවෙනි කුසල්සිත හඳුන්වන්නේ කොහොමද? සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල. එතකොට කුසලය අසංකාරික උනේ ඇයි? තමන්ගේවත් අනුන්ගේවත් පෙළඹවීමක් නැතුව. ඇයි ප්‍රමුඛවම කුසල ඡන්දයෙන් ඒක හටගත්තා. ඉතින් එතන කුසල ඡන්දයෙන් හටගත්තු නිසා යසංකාරික උනේ හැබැයි ඒක ඥාන සංප්‍රයුක්තයි. ප්‍රඥාව යෙදිලා. ඉතින් ඒ නිසා ඥාන සංප්‍රයුක්තව කරන ඊතා තියුණු ප්‍රඥා සම්පන්න කුසල්සිතක සිද්දු ගැටලුවක් නැතුව ඡන්දය දෙන්නට පුළුවන් කුසල ඡන්දය. ඒක ලෝභ සහගතයි කියලා කියන්න බෑ. ඉතින් ප්‍රතඥයාට බහුලව ඡන්දය ඇති වෙන්නේ ලෝභ මූලිකව විය හැකි. නමුත් ඒකෙන් අදහස් කරන්නේ හැම ඡන්දයක්ම ලෝභ මූලිකයි කියන එක නෙමෙයි. හරි තේරෙනවා ස්වාමීන් වහන්සේ. අනිත් එක තමයි මට මේ රොන් මඩ ගැන දැන් ස්වාමින් වහන්සේ දැන් රොන් මඩ දැන් අනුශය ටික තියෙනවනේ භවංග චිත්තේ. එතකොට දැන් මේක තැම්පත් වෙලා තියෙනවා. දැන් මේක කලත්ත ගන්න නැතුව ඒත් අපි මේ ටික ඉවත් කරගන්නත් ඕනේ. ඒ ගැන පොඩ්ඩක් ඒ නිසානේ දැන් අපි කොච්චර ලෝභය මතුවෙන්න නොදී යට කර කර යට කර කර හිටියත් අපි සසරින් මිදෙන්නේ සසරින් නම් විදර්ශනා ප්‍රඥාවෙන් අවිද්‍යාව දුරු කරලා අර ක්ලේශ මූලයන් අහෝසි කරන්න ඕනේ. ඒ කියන්නේ ක්ලේශයන්ගේ අනුශය తත්වය ප්‍රහාණය කරන්න. අනුශය ප්‍රහාණය කරන්න පුළුවන් එකම ක්‍රමයයි තියෙන්නේ මාර්ගසිතෙන් විතරයි. එතන මාර්ගසිත ඇති වෙන තෙක් ඒ ක්ලේශ මූලයන් කොච්චර යට කර කර සිත පිරිසුදුව ධාන වඩලා විඥා වඩලා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා අරූපතලේ ඉපදිලා කොච්චර කොච්චර පිරිසිදු සිතක් පවත්වාගෙන ගියා වුණත් වැඩක් නැහැ අර මූලයන් ඕන වෙලාවක ඇවිස්සෙන්න පුළුවන් ඒ නිසා ඒ ක්ලේශ මූලයන් ඒ අනුශය ඉවත් කරන්න පුළුවන් එකම ක්‍රමය විදර්ශනා ප්‍රඥාවෙන් මාර්ගසිතින් විතරයි මාර්ගසිත ඇති වුණොත් අර අනුශය ප්‍රහාණය වෙනවා ඊට පස්සේ ආය ඇවිස්සෙන්න දෙයක් නැහැ එතකන් එතකන් කිලිටි වීමේ සම්භාවිතාව තියෙනවා කිලිටි නොවී තියාගන්න පුළුවන් හැබැයි කිලිටි වීමේ ඉඩ නැති වෙලා නැහැ ඒ ස්වාමීන් ඊගාවට ලෝභය ද්වේෂයට ප්‍රතිවිරුද්ධයි වගේ ප්‍රතිවිරුද්ධ ධර්ම වගේම ලෝභය ද්වේෂය සංප්‍රයුක්ත එහෙම කිව්වොත් හරිද ස්වාමීන් වහන්සේ මොකද ලෝභය නිසා ද්වේෂය ඇති වෙන නිසා ඒක කොහොමද ඒ කියන්නේ ලෝභය ලෝභය ද්වේෂයට ප්‍රත්‍ය වෙනවා ඒක උදව් වෙනවා හැබැයි ලෝභය ද්වේෂය එක්සිතක එකට එදෙන්නේ ඒ ඒවා ඒවා සහජාත ධර්ම නෙමෙයි අප්‍රමාණ සිම් පින් ස්වාමීන් වහන්සේ හොඳින් පැහැදිලි වුණා ඒ ධර්ම කරුණ.